ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි පසුගිය දිනයන්හි සාකච්ඡා කළේ පරමාර්ථ ධර්ම අතර අසංකතු පරමාර්ථ ධාතුව වූ නිර්වාණය පිළිබඳව. ඒතරේ අනුසාරයෙන් අපි නිර්වාණය පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කළා. ඒතර බුදුරජාණන් වහන්සේ විසින් චිත්තචෛසික රූප කියන මේ ධර්මයන් දේශනා කොට අවසානයේ නිර්වාණය පිළිබඳව මේ ආකාරයෙන් දේශනා කරන්නේ නිර්වාණයේ සැබෑ ස්වභාවය පරමාර්ථ ධර්මයන් පිළිබඳව අවබෝධයක් නොමැති වුනොත් තේරුම් ගන්නට අපහසු වන නිසා ඊට හේතුව තමයි දැන් සාමාන්‍ය ලෝකයා ජීවත් වන මේ ලෝකයේ තුල තමන් ඉඳුරන් තුලින් ග්‍රහණය කරගන්න හැම දෙයක්ම සංකත දේවල් හැටියටයි දේශනා කරන්නේ. ඒතර සංකත වූ හේතුප්‍රත්‍ය ධර්මයන්ගෙන් සකස් වෙච්ච මේ ලෝක ධාතුව ඒ වගේම සත්වයා කියන මේ හැම දෙයකම මූලික පදාර්ථය හැටියට මූල හේතුන් හැටියට පනවන්නේ මේ චිත්තචෛසික රූප කියන ධර්මයන්. ඒතර ඒ දේවල් වලින් සකස් වෙච්ච හැමදේම සංකත කියලා දේශනා කළා. ඒතරේ ලෝකයාට අවබෝධයක් තියෙන්නේ මේ සංකත දේවල් පිළිබඳව පමණයි. ඒ කියන්නේ අපි යම් වෙලාවක යමක් පිළිබඳව හිතනවා නම් කල්පනා කරනවා නම් ඒ හැම දෙයක්ම අපි පවතින දෙයක් හැටියට තමයි ග්‍රහණය කරන්නේ. කියන්නේ සත්වයක් හැටියට හරි ලෝකයක් හැටියට හරි මේ ලෝකයේ තුල පවත්නා වස්තුන් වශයෙන් හෝ මේ පවතින දෙයක් පිළිබඳව අපි නිරතුරුවම කල්පනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ අසංකත ධාතුව හැටියට පනවන නිර්වාණය හේතුප්‍රත්‍ය ධර්මයන්ගෙන් හට නොගත් දෙයක්. එතකොට දැන් නිර්වාණයේ සෝයක් හැටියට දේශනා කරනකොට දැන් බුදුරජාණන් වහන්සේක පනවන්නේ සම්ති ලක්ෂණං නිබ්බාණං. දැන් නිර්වාණය කියන එක ශාන්ති ලක්ෂණයෙන් යුක්තයි කියලා. එතකොට දැන් සැපය පිළිබඳව විමසනකොට දැන් ඒ සැප අතුරින් වේදායිත සුඛය සහ අවේදායිත සුඛය කියලා විදාකාර වූ සැපයක් පිළිබඳව දේශනා කරනවා. එතකොට දැන් ලෝකයා හැමදාම දන්න දේ තමයි මේ වේදායිත සුඛය කියන එක. ඒ කියන්නේ දැන් යමක් වින්දනය කිරීමෙන් ලබන සැපයක් පිළිබඳව තමයි ලෝකයා හඳුනන්නේ. ඒ කියන්නේ දැන් අපි යම් වෙලාවක සැපයක් විඳිනවා නම් ඒ දැන් සැපය කියන එක සුඛ වේදනාව සහ සෝමනස්ස වේදනාව හැටියටයි අපි භාවිත කරන්නේ. ඒතොර සුඛ වේදනාව හෝ සෝමනස්ස වේදනාව කියන මේ දෙක පිළිබඳව කල්පනා කරනකොට මේවා ඉඳුරන්ගේ විඳීම තුලින් ලැබෙන දේවල්. දැන් වේදනාව කියන එක බුදුරජාණන් වහන්සේ දැන් ආකාර 6කට පෙන්නනවානේ. චෛමේ භික්කවේ වේදනා කායා කියලා දැන් චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාහන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා ඊළඟට මනස ස්පර්ශය නිසා ඇතිවන විඳීම කියන මේ ආකාර 6. ඒතර දැන් මේ වේදනාවම තමයි අපි අර සාකච්ඡා කරන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා සහ උපේක්ඛා වේදනා කියලා. එතකොට මේකෙන් සුඛ වේදනා සහ සෝමනස්ස වේදනා කියන දෙක අපි සැපයේ වශයෙන් ග්‍රහණය කරනවා. දුක්ඛ වේදනා සහ දෝමනස්ස වේදනා කියන දෙක අපි දුකක් හැටියට ග්‍රහණය කරනවා. ඒතරේ දෙකටම අදාළ නැති දේ අදුක්කම සුඛ හැටියට උපේක්ෂා වේදනාව හැටියට ග්‍රහණය කරනවා. එතකොට දැන් මෙතන මේ භාවිත කරන සැප වේදනාව කියන එක දැන් වේදායිත සුඛය කියන එක පවතින්නේ අපේ ඒ දේ තුල නිරත වෙලා ඉන්න කාලයට පමණයි. ඒ කියන්නේ දැන් ඇස නිසා යම්කිසි විඳීමක් සුඛ වේදනාවක් හට ගන්නවා නම් සැපයක් හට ගන්නවා නම් එතකොට අපි යම්කිසි රූපයක් නිසා සතුටටපත් වෙනවා නම් එතකොට ඒ රූපය අරමුණු කරන තාක් පමණයි ඒ සැපේ පවතින්නේ. එතකොට වෙන රූපයක් අරමුණු වෙච්ච ගමන් ඒ සැපේ නැති වෙනවා. ඒතරන්න සාමාන්‍යයෙන් මේ අපි දකින වේදයිත සුඛයේ ස්වභාවය ඒක තමයි. ඒතර ශබ්දයත් ඒ වගේ. කියන්නේ අපි මේ කන තුලින් යම්කිසි සැපයක් විඳිනවා නම් වේදයිතයක් විඳිනවා නම් ඒතර එතනත් ඒ ශබ්දය අපි ශ්‍රවණය කරනකම් පමණයි සැපේ පවතින්නේ. ඒක අපි නිදසුනකින් පැහැදිලි කළොත් දැන් තමන් අහන්න කැමති ශබ්දයක් තමන් බොහොම ප්‍රියයි මනාපයි ඒකට සවන් දීගෙන ඉන්නවා. ඒතර ඒ සවන් දීගෙන ඉන්න තුරාවට පමණයි ඒකේ සැපේ තියෙන්නේ. එතකොට ඒක නැති වෙච්ච ගමන් ඒක එතනම නිරුද්ධ වෙනවා. ඒතර මේ වේදායත සුඛයේ තියෙන ස්වභාවය මේ වගේ ඊ타මාත්ම අල්පයි. එතකොට ඒ වගේම තමයි දැන් ජීවහා වේදනාව කියන එක. දැන් අපි යම්කිසි ආහාරයක රසයක් විඳිනවා නම් ඒ ආහාරයේ රස විඳිනකන් විතරයි ඒ සුඛ වේදනාව තියෙන. ඉතින් පස්සේ ඒක නැහැ. ඒ වගේම කයෙත් එහෙමයි මනසත් ඒ වගේමයි. අපි මානසින් ප්‍රිය දෙයක් කල්පනා කරමින් ඉන්නකන් එතන සැප වේදනාවක් තියෙනවා. වෙන ආරම්මණයක් පැමුණු විගසින්ම ඒක එතනින් අතුරුදහන් වෙනවා. එතන මෙන්න වේදයිත සුඛයේ ස්වභාවය. එතකොට දැන් ලෝකයා හඳුනන සැපේ හැම වෙලාවකම මේ වගේ වේදයිත සුඛයක් තමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පනවන මේ නිර්වාණය කියන එක අවේදයිත සුඛයක්. ඒ කියන්නේ විඳීමකින් තොරවයි ඒ සැපේ පවතින්නේ. එතකොට දැන් හැමදාම මේ වේදයිත සුඛය පිළිබඳව දන්න හඳුනන සත්වයා නිර්වාණය පිළිබඳව සාකච්ඡා කරනකොට පැන නගින ප්‍රශ්නය තමයි විඳීමකින් තොරව සැපයක් පවතින්නේ කවර ආකාරයකින්ද කියන එක. දැන් දිනක් සාරිපුත්ත තෙරුන් වහන්සේ පෙන්වා දෙනවා දැන් සුකමිදං භික්කවේ නිබ්බානං සුකමිදං භික්කවේ නිබ්බානං මහණෙනි මේ නිර්වාණය කියන එක බොහොම සැපයි සැපයි කියලා දේශනා කරනවා. එතකොට දැන් එතන හිටිය උදාය තෙරුන් වහන්සේ. දැන් උදාය තෙරුන් වහන්සේ අහලා තියෙන දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දෙයක් තමයි යංකින්චි වේදයිතං සබ්බං තං දුක්ඛස්මින්ති කියන එක. ඒ කියන්නේ යමක් විඳිනවා නම් ඒ විඳින හැමදේම දුකයි කියලා දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ දැන් දුක්ඛා වේදනා සල්ලතෝ දට්ටබ්බං. මේ දුක් වේදනාව කියන එක ශරීරයට ඇනෙන හුලක් හැටියට දකින්න කියලා කිව්වා. මේ දුක් වේදනාව කියන එක. ඊට පස්සේ සැප වේදනාවත් එහෙමයි දැන් උපේක්ෂා වේදනාව අනිත්‍ය දෙයක් හැටියට දකින්නේ කිව්වා. ඉතින් මේ විදිහට දැන් උදායතරුන් වහන්සේ කියපු දෙයක් තමයි යංකින්ච වේදයිතං සබ්බංතං දුක්ඛස්මින්ති කියලා මේ වින්දනය කරන හැම දෙයක්ම දුකයි නම් එතකොට දැන් නිර්වාණය තුල විඳීමක් නැත්තම් නිර්වාණයේ තියෙන සැපය කුමක්ද කියලා ඇහුවා. කියන්නේ දැන් නිර්වාණය කියන එක අවේදයිතයිනේ. කියන්නේ විඳීමකින් තොරවයි ඒකේ සැපය ලැබෙන්නේ. ඉතින් විමසපු දේ තමයි නිර්වාණය තුල විඳීමක් නැත්තම් ඒකේ තියෙන සැපය මොකක්ද? කවරක්ද කියලා විමසුවා. ඒතර සාරිපුත්ත තෙරුන් වහන්සේ දුන්න පිළිතුර තමයි ඇවැත්නි විඳීමක් නැති එකමයි ඒකේ තියෙන සැපය කියලා කිව්වා. ඒ කවරක් නිසාද? දැන් අපේ හිතනවා මේ විඳීම කියන එක සැපයි කියලා. නමුත් ඒක සැපයක් නෙවෙයි. මොකද ඒක සැපයක් හැටියට තියෙන්නේ විඳිනකම් විතරයි. එතකොට අපි හිතමු දැන් දැන් මනුස්ස ලෝකයේ තුල මේ කාම සම්පත්තියෙන් තියෙනව මේ චක්කුවාදී ඉඳුරන් වින්දනය කිරීමෙන් ලබන. ඒ වගේම දිව්‍ය ලෝකයන් තුල ඒ දිව්‍ය සම්පත්තීන්. ඒ කියන්නේ චක්‍රවර්තී සම්පත්තීන්, රාජ්‍ය සම්පත්තීන්, භ්‍රම ලෝකයේ තුලත් සැපයක් තියෙනවා. ධ්‍යාන සුඛය. ඒතර මේ හැම සැපයක්ම ඒකාන්තය, නিত্য, ස්ථිර සැපයක් නෙවෙයි. ඒක ඒ මොහොතට පමණයි අදාළ වෙන්නේ. දැන් අපි හිතමු චක්‍රවර්ති රජ කෙනෙක් රාජ්‍ය කළා. එතකොට දැන් දිව්‍ය ලෝකයේ තුල සක්විති රජෙක් රාජ්‍ය කරනවා. දැන් බ්‍රහ්ම ලෝකයේ තුල බ්‍රහ්ම සම්පත්තිය කියන මේ හැම එකක්ම සැප. එතකොට ඒ සැප වේදයිත සුඛයක් එතන තියෙන්නේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් දැන් ධානයක් උපදවා ගත්තාම දැන් අපි කාම සම්පත් පැත්තකින් තියලා දැන් ධානයක් උපදවා ගත්තොත් එතනත් සැපයක් තියෙනවා. නමුත් ඒ සැපයත් ස්ථීර වූ සැපයක් නෙවෙයි. දැන් ඒ සැපේ ලබන්නත් වෙහෙසක් දරන්න වෙනවා. කියන්නේ යම්කිසි කෙනෙක්ට දැන් සාමාන්‍ය ලෝකයා හඳුනන මේ කාම සම්පත් හැම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨ වූ සැපයක් තියෙනවා ප්‍රථම ධානය තුල. එතකොට ප්‍රථම ධානය ලැබෙන්නේ තමන් ඊට අනුරූපී ආකාරයේ කර්මස්ථානයන් දිනු කිරීම තුල. ඒ ධ්‍යාන උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ ධ්‍යානෙ උපදව ගන්න ලේසියෙන්ම පුළුවන්කමක් නැහැ. ඒ සඳහා කැපකිරීමක් කරන්න වෙනවා. විතක්කය ඇති කරගෙන ඒ ආරම්මණය තුල නැවත නැවත හිත පිහිටුවාගෙන ගමන් කරන්න වෙනවා. ඒතර මේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියන මේ ලක්ෂණ පහ අපි කියනවා ප්‍රථම ධ්‍යානය කියලා. එතකොට දැන් අනිත් ලෝකයේ තියෙන සියලු සැපයන්ට වඩා ඒ කියන්නේ මේ ලෝකේ තියෙන රාජ්‍ය සම්පත්තියටත් වැඩිය චක්‍රවර්තී සම්පත්තියටත් වැඩිය ඊට පස්සේ සක්විති රජකමටත් වැඩිය වටිනවා කියලා කියන මේ ප්‍රථම ධානයට සමවැදිලා ඉන්න එක. ඒක බොහොම සංසුන්. එතකොට ඊට පස්සේ කියනවා දැන් ප්‍රථම ධානයේ ලැබූ කෙනාට මේ බාහිර ලෝකයේ තියෙන සාමාන්‍ය ලෝකයා සැපයි කියලා කියන මේ රූප, ශබ්ද ඒ ඔක්කොම බාධාවක් හැටියට තමයි වැටහෙන්නේ. ඇයි? ඒ දේවල් ප්‍රථම ධානයට බාධා සහිතයි. ඒ කියන්නේ මේ බාහිරින් තියෙන ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී හැම දෙයක්ම ප්‍රථම ධානයේට බාධා සහිතයි. ඒ නිසා ඒක බාධාවක් හැටියට තමයි දකින්නේ ප්‍රථම ධානය උපදවා ගත්ත කෙනා. එතකොට ප්‍රථම ධානය ඉක්මවා ဒုတိ ය ධානය උපදවා ගත්තාම ද්විතිය ධානය උපදවා ගත්ත කෙනාට විතක්කය බාධාවක් හැටියටයි පේන්නේ. ඉතින් ওই විදිහට තෘතිය ධානය, චතුර්ථ ධානය දැන් අභිධර්ම ක්‍රමයෙන් නම් පංචම අධ්‍යානය ඊට පස්සේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින් සංඥායතන නේව සංඥායතන කියන මේ එකින් එක එකින් එක ඉහළට යන්න යන්න අනිත් හැම දෙයක්ම බාධා හැටියට තමයි පේන්නේ. එතකොට දැන් ලෞකික වශයෙන් මේ විඳීම නිසා ඇති කරගන්න සැප අතරින් ඉහළම සැපේ තමයි නේව සංඥා නා සංඥායතන ධානය කියලා කියන්නේ. ඒතර එතෙන්ට ගියපු කෙනාත් ඒක සැපක් කියලා හිතුවට ඒක සැපයක් නෙවෙයි. කෙනර කාම සම්පත් විලට වඩා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන කියන මේ රූපවචර ධ්‍යාන වලට වඩා ආකාසානං ඡායතනයට වඩා ශ්‍රේෂ්ඨයි. මේ අවසාන ධ්‍යානය කියන එක. නමුත් ඒක ස්ථිර නැහැ. එතකොට ඒ ලෝකයේ තුල කල්ප බොහෝ ගාණක් මේ ධ්‍යානයෙන් වාසය කළත් කවරක්ද සිදු වෙන්නේ? ඒ කෙනා නැවතත් දුකටපත් වීමේ හේතු තියාගෙනමයි ඒ ලෝකයේ තුල වාසය කරන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ නිර්වාණයට මෙහා තියෙන හැම සැපයක්ම ස්ථීර සැපයක් නෙවෙයි කියලා කිව්වා. සැපයි කියලා ගත්තට ඒක සැපයක් නෙවෙයි කියලා පෙන්වා දුන්නා. එහෙනම් ඊට දැන් අපි තේරුම් ගත යුතු දේ තමයි එහෙනම් මේ නිර්වාණ සෝය කියන එක සැපය කියන එක මේ සත්වයා ග්‍රහණය කරන්නේ නැත්නම් එතෙන්ට එළඹෙන්නේ කවරාකාරයකින්ද කියන එක. එතකොට දැන් පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය තත්වාකාරයෙන් නොදකින කෙනාට නිවන තුල සැපයක් තියෙනවා කියන එක තේරුම් ගන්න අපහසුයි. දැන් ඒකට ඇතිවන ප්‍රධාන හේතුව තමයි අපි සැපයක් කියලා පිළිගන්න හැම තැනකම සත්වයේ ගැන කතා කරනවා. ඒතර කවුද සැප විඳින්නේ? අපි මම පුද්ගලයා කියලා තමයි අපි ග්‍රහණය කරන්නේ. ඒතර නිවනට එළඹෙන කෙනා දැන් දැන් නිවනට එළඹෙනවා කියන එකක් නැහැ. දැන් ඒකයි කියවේ අර නේව ආගතින් ගතින් තිතින් කියලා කිව්වේ මේ නිවනට එළඹෙන පුද්ගලයෙක් නැහැ. නිවනෙන් චුත වෙන පුද්ගලයෙක් නැහැ. පවතින පුද්ගලයෙක් නැහැ කියලා කිව්වේ. එතකොට දැන් සාමාන්‍යයෙන් එක තමයි භාවිත කරන්න තියෙන හොඳම එක තමයි නිවන් දකිනවා කියන එක. දැන් නිවන් යනවා කියන එක හෝ නිවනට එළඹෙනවා කියන එක හෝ පරයාය වචන. ඒතර හොඳම දේ තමයි නිර්වාණය දකිනවා කියන එක. ඒතර මේ අනිකුත් සියලු ධර්මතාවයන්ට වඩා ශ්‍රේෂ්ඨ ස්වභාවයක් මේ අසංකත වූ නිර්වාණ ධාතුව තුල පවතිනවා. ඒ කවරක් නිසාද? යම් කෙනෙක් මේ නිර්වාණය දැකීම පමණකින්ම එයා සියලු දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒතර දැන් නිවන කියන එක අභිධර්ම පිටකයේ තුලත් සූත්‍ර පිටකයේ තුලත් නොඑක ආකාරයන්ගෙන් විග්‍රහයට ලක් කරලා තියෙනවා. දැන් විභංග ප්‍රකරණයේදී නිවන කියන එක විග්‍රහ කරන්නේ එතන පෙන්වා දෙන්නේ තත්තකතම අසංකතා ධාතු රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති අසංකතා ධාතු කියලා. එතකොට එතන අසංකත ධාතුව හැටියට පෙන්වා දෙනවා නම් ඒ අසංකත ධාතුව කියලා කිව්වේ නිර්වාණයට කියන නමක්. ඒකට අසංකතයි කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගෙන් නොකරන ලද්දක්, හට නොගන්නා ලද්දක්, පහළ නොවූ දෙයක් වශයෙන් තමයි අසංකත ධාතුව කියලා පෙන්වා දුන්නේ. ඒතර ධාතු කියලා කිව්වේ අර සත්ව නොවන, පුද්ගල නොවන කියන අර්ථයෙන්. ඒතර නිවන තුලත් සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ පවතින්නේ නැහැ. ඉතින් එතකොට මේ අසංකත ධාතුව හැටියට මෙතන පෙන්වා දෙන්නේ රාගක්ඛයෝ රාගයාගේ ක්ෂය වීම දෝසක්ඛයෝ ద్వේෂේ ක්ෂය වීම මෝහක්ඛයෝ මෝහයේ ක්ෂය වීම අනේක තමයි නිවන නැත්නම් අසංකත ධාතුව හැටියට පෙන්වා දුන්නේ. ඒතර ඒක අට කතාව තුල පෙන්වා දෙන්නේ අසංකත ධාතෝතීති අසංකත සභාවං නිබ්බානං යස්මා පනේතං ආගම්ම රාගාදයෝ කී යන්ති තස්මා රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝති බුත්තං කියලා දේශනා කරනවා. ඒතර ඒක පෙන්වා දෙන්නේ අසංකත ධාතෝතීති අසංකත සභාවං නිබ්බානං. එතකොට අසංකත ස්වභාවයම තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒතර අසංකත ස්වභාවයමයි නිර්වාණය කියලා කියන්නේ. යස්මා පනේතං ආගම්ම රාගාදයෝ කී යන්ති. ඒතර මේ නිවනට එළඹීම තුල රාගාදී සියලු ක්ලේශ ධර්මයන් ක්ෂය වෙනවා. කියන දුරු වෙනවා. නැවත හට නොගන්නා ආකාරයෙන් ප්‍රහාණයටපත් වෙනවා. තස්මා එහින් රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝති වුත්තං. අන්න ඒ අර්ථයෙන් මේ රාගයාගේ ක්ෂේවීම, දේශයාගේ ක්ෂේවීම, මෝහයාගේ ක්ෂේවීම නිවන හැටියට පෙන්වා දෙනවා කියලා දේශනා කරනවා. ඒතර සාමාන්‍යයෙන් දැන් රාගයේ දුරුවීමම, ද්වේෂයේ දුරුවීමම, මෝහයේ දුරුවීමම නිවන හැටියට වැටහෙන්න පුළුවන්. එතකොට එතන හිස් බවක් තමයි සාමාන්‍ය ලෝකයට පේන්නේ. ඒතර නිවන කියන එක එහෙම මොකක්වත් නැති හිස් බවක් නෙවෙයි. දැන් අපි ගොඩක් වෙලාවට කියන්නේ නිවන කියන්නේ හිස් බවක්නේ. නෑ නිවන කියන්නේ කිසිවක් නැති හිස් බවක් නෙවෙයි. යමක් මුකුත්ම නැත්තම් ඒක කිසි වැඩක් නැහැනේ. එතකොට බුදුහාඳුරේ නිසා පෙන්වුවේ නිවන කියන්නේ එහෙම නැති දෙයක් නෙවෙයි. දෙකේ අර අත්තිභික්කවේ තදායතනං. මහණෙනි මේ වගේ මේ නිවන කියන ආයතනයක් තියෙනවා. ඊට පස්සේ ආය දේශනා කරේ අත්තිභික්කවේ නිබ්බාණං. මහණෙනි නිවන කියලා එකක් විද්දිමානයි. පරමාර්ථ වශයෙන්. ඒතර ඒක අර සාමාන්‍ය ලෝකයා දකින ආකාරයට වඩා හාත්පසීම වෙනස් ආකාරයකින් පවතින ධර්මතාවයක්. එතකොට දැන් ඒක අපි තේරුම් ගන්නෙ කොහොමද? දැන් නිවනේ සැපයක් තියෙනවා ඒ සැපේ සදාකාලිකයි කියලා. එතකොට දැන් එතෙන්ට එළඹෙන්න තියෙන එක හේතුවක් දැන් නිවන තුල සත්වයක් නැහැ. දැන් නාගසේන හාමුදුරුවන්ගෙන් මිලිඳු රජතුමා නිවන පිළිබඳව අහන ප්‍රශ්න අතරින් එකක් තමයි දැන් නිවන සාක්ෂාත් කරගන්න කෙනා හටගෙන තිබෙන නිවනක් සාක්ෂාත් කරනවද? එහෙම නැත්නම් නිවනක් උපදවාගෙන සාක්ෂාත් කරනවද කියලා. ඊට පස්සේ ඒකට දුන්න පිළිතුර තමයි හටගෙන තියෙන නිවනක් සාක්ෂාත් කරන්නෙත් නැහැ. නිවනක් අමුතුවෙන් උපදවාගෙන සාක්ෂාත් කරන්නෙත් නැහැ. නමුත් නිවනක් කියලා එකක් තියෙනවා කියලා පෙන්වා දෙනවා. එතකොට දැන් ඒකට තව පැහැදිලි කරන්න කියලා කියනකොට දැන් නිවනක් කියන එකක් උපදවාගෙන සාක්ෂාත් කරනවා කියලා කිව්වොත් එහෙනම් ඒකේ අපිට පූර්ව කෝටියක් පනවන්න වෙනවා. එයා නිවන උපදවාගත්ත දවස තමයි නිවනේ ආරම්භය හැටියට. එහෙනම් යම් කිසි දෙයක පූර්ව කෝටියක් පනවන්න පුළුවන් නම් ඒකේ පස්චිම කෝටියකුත් කියන්නේ අවසානයකුත් තියෙනවා. ඒතර ඒතර හටගත්ත සියලු දේවල් වල ලක්ෂණ තමයි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති යමක් හටගත්තා නම් කියනවා ඒ හටගත්ත දේවල් දිරන්න එපා කියලා හෝ ඒ දිරණ එක වළක්වන්න එක හෝ නැසී යන එක වළක්වන එක හෝ කිසි කෙනෙක්ට පුළුවන් දෙයක් නෙවෙයි කියලා කියනවා ඒ කාටවත් කරන්න පුළුවන් දෙයක් මෙහෙන යමක් හටගත්තා නම් ඒ සියල්ල විනාශ වෙනවා ඒක යංකින්චි සමුදය ධම්මං යම් කිසි ධර්මයක් හට ගැනීමේ ලක්ෂණයෙන් යුක්තයි නම් සබ්බං තං නිරෝධ ධම්මං ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එන යමෙක් පවසනවා නම් නිවනක් උපදවා ගන්නවා කියලා. එතකොට අන්න ඒකේ හට ගැනීමක් තියෙනවා. එහෙනම් ඒක නিত্য සදාකාලික එකක් නෙවෙයි. ඒ වගේම පවත්නා, ඒ කියන්නේ හටගෙන තියෙන නිවනක් සාක්ෂාත් කරනවා කිව්වොත් එහෙනම් ඒකේ පරණ වීමකුත් තියෙනවා. දැන් හටගෙන නම් නිවන තියෙන්නේ. ඒ හටගත දේවල් කොහොමත් පවතිනව නම් පරණ වෙනවානේ. එතකොට බුදුහාඳුරෝ පෙන්වන දෙයක් තමයි නිවන කියන එකේ ස්වභාවය තමයි හට නොගෙන පවතින්නේ. අජාතං පහළ නොවුණු දෙයක් මේක. අභූතං අකතං අසංකතං. ඊතරන්නේ ඒකේ ලක්ෂණය. එහෙනම් මේ හටගෙන නොතිබීමෙන් ඒ වගේම හටගෙන නැත්නම් මේක යමක් ඒව ආකාරයෙන් යුක්තයි නම් ඒක සදාකාලිකයි. ඒ හටගෙන නැති දෙයක්. කවදාකවත් පරණ වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. විනාශයටපත් වෙන්නේ නැති නිසා. එහෙනම් ඒ අසංකත ධාතුව කියනක අපි සාක්ෂාත් කරන්නේ දැනගන්නේ කොහොමද? ඒතර ඒක හරි අමාරුයි තේරුම් ගන්න. ලේසි වෙන්නේ නැහැ. ඒකයි අර දුද්දසං අනතං නාම නාබිසච්ඡං සුදස්සනං. පටිවිජ්ජා තණ්හා ජානතෝ පස්සතෝ නත්ති කිංචනං කියලා දේශනා කරේ. ඒතර මේක දුද්දසං දකින්න එකම අමාරුයි කියලා කියනවා. දුද්දසං අනතං නාම මේ නිවන කියන එක දකින්න එක හරි අමාරුයි. නාභි සත්‍යං සුදස්සනං මේක ලේසියෙන්ම සාක්ෂාත් කරන්න දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් යම් වෙලාවක දැක්කොත් පටිවිජ්ජා තණ්හා ඥානතෝ මේ තණ්හාව දුරු කිරීම වශයෙන් මේ නිර්වාණය සාක්ෂාත් කළොත් දැක්කොත් පස්සතෝ නත්ති කිංචනං එයාට කිසිම පලිබෝධයක් ඉන් අනුතුරු ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් නිවන කියලා එකක් තියෙනවා. එතකොට ඒක අපි දකින්නේ කොහොමද? එතකොට මෙතන නිවන හැටියට පෙන්වන්නේ දැන් හටගත්ත වස්තුන්ගේ Nirodhayak හැටියට නෙවෙයි නිවන පෙන්වන්නේ. දැන් ඒක සාමාන්‍යයෙන් නිවන කියන එක විවහාර කරනකොට තියෙන දෙයක් තමයි දැන් නිවන කියන එක පෙන්වා දෙන්නේ දැන් අර කියන විදිහට රාගයේ Nirodhaය. රාගක්කයෝ Nirodho Nibbana කියලා කියනවා. එතකොට දැන් රාගයාගේ දුරු වීමම නෙවෙයි නිවන කියලා කියන්නේ. මොකද එහෙම වුණොත් අපිට එතකොට ඒක ග්‍රහණය කරන්න වෙන වෙනත් ආකාරයකින්. ඒ කවරක් නිසාද? ඒ කියන්නේ මේ රාගයාගේ දුරුවීම පමණක් නෙවෙයි නිවන කියලා කියන්නේ. එහෙනම් එතකොට මෙතන නිවන හැටියට පෙන්වන්නේ හටගත් වස්තුන්ගේ Nirodhayak හැටියට නෙවෙයි. අනුත්පාද Nirodhe හැටියට පෙන්වන්නේ නිවන කියන එක. දැන් Nirodhe කියන එකෙත් නොයෙක් ස්වභාවයන් පවතිනවා. ඒ කියන්නේ දැන් අපිට අර ක්ෂණික Nirodhe කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් හටගත් හටගත් වස්තුන් ඒ ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. දැන් එතනක් තියෙන්නේ Nirodhayak. එතකොට දැන් හටගත් හටගත් වස්තුන්ගේ ඒ ඒ ක්ෂණේ බිඳී යෑම කියන මේ Nirodhe තුල සැපයක් තියෙනවද? එතන සැපයක් නැහැනේ. එතකොට නමුත් මේ Nirodhaය හැටියට පෙන්වන නිවන තුල පෙන්වා දෙන්නේ ඒ වගේ හටගත් වස්තුන්ගේ Nirodhaය හා සමාන Nirodhayak නෙවෙයි මෙතන පෙන්වන්නේ. මෙතන කියන්නේ අනුත්පාද Nirodhayak. මොකද්ද? අනුත්පාද Nirodhaye හැටියට පෙන්වන්නේ. අනුත්පාද Nirodhaye හැටියට පෙන්වන්නේ දැන් අතන කිව්වේ හටගත් වස්තුන්ගේ Nirodhayakනේ. කියන්නේ රූප හට ගන්නවා නිරුද්ධ වෙනවා. වේදනා හට ගන්නවා නිරුද්ධ වෙනවා. සංඥා හට ගන්නවා නිරුද්ධ වෙනවා. එතන හට හටගත් වස්තුන්ගේ Nirodhayak. ඒක සදාකාලිකත් නෑ. අනිත් එක ඒකේ සැපයකුත් නෑ. නමුත් මේ අපි කතා කරන අසංකත ධාතුව කියන එක හඳුන්වන්නේ අනුත්පාද නිරෝධයක් හැටියට. එතන අනුත්පාද නිරෝධයක් හැටියට කියන්නේ හට නොගත් ධර්මයන්ගේ නිරෝධයක්. ඒතර හට නොගත් ධර්මයන්ගේ නිරෝධය කොහොමද සැනසෙල්ලක් වෙන්නේ? සදාකාලික සැපයක් වෙන්නේ. දැන් ඒක තමයි දකින්න අමාරු වෙන්නේ. දැන් නිවන් දකින කෙනා දැන් ඒකේ අර නිවන් දැකීම වශයෙන් නිරුද්ධ වෙන දුක් හැටියටයි ඒක අපි තේරුම් ගන්න ඕන කරන්නේ. දැන් තථාගතයන් වහන්සේ නිවන දකින ආකාර හතරක් පෙන්නනවානේ. කියන්නේ සෝවාන් මාර්ග ඥාණයෙන්, සකදාගාමි මාර්ග ඥාණයෙන්, අනාගාමි මාර්ග ඥාණයෙන්, අරහත් මාර්ග ඥාණයෙන් නිවන් දකිනවා. ඒතර දැන් මෙතන නිවන් හතරක්ද දකින්නේ. ඒ හතර ආකාරයකට නෑ. ඒ කියන්නේ මේ නිවන කියන එක එකක්මයි. නමුත් මේ නිවන් දැකීම හතරාකාරයකින් සිදු වුණාට සතරාකාර නිවනක් නෙවෙයි එකම නිවනක්. දැන් ඒකට උදාහරණ හැටි පෙන්වන්නේ දැන් මිනිස්සෙක් ඉන්නවා පොළොවේ යට කරලා. පොළොවේ යට කරලා මිනිස්සෙක් ඉන්නවා. ඒතර මේ කෙනා මුලින්ම මෙයාව ගොඩ ගන්නව ඔලුවට එනකන් විතරක්. ඒ කියන්නේ ආකාශයට විවෘත වෙනවා. මේ ආකාශය. ඊට පස්සේ ඊළඟ කොටස යාගේ පප් ප්‍රදේශයට විතරක් යනකන් ඊට පස්සේ ගොඩ ගන්නවා. ඒත් අර එතන ආකාශ දෙකක්ද මෙතන තියෙන්නේ. නෑනේ එකම ආකාශය. ඊට පස්සේ යාගේ ඉන ගාවට නිකන් උඩට ගන්නවා. ඊට සම්පූර්ණයෙන්ම උඩට ගන්නවා. එතකොට මේ ආකාශ හතරක්ද? නෑ එකම ආකාශය. එතන නමුත් අවස්ථා හතරකදී තමයි මෙයා මෙතෙන්ට එළඹුණේ. අන්න ඒ ආකාරයෙන් මේ සෝවාන් ආදී මාර්ග හතරකින් නිවන් දැක්කට මේ එකම නිවනක් තමයි සාක්ෂාත් කරන්නේ. ඒතර සෝවාන් පුද්ගලයාත් නිවන් දැකපු කෙනෙක්. සකදාගාමි කෙනත් නිවන් දැකපු කෙනෙක් අනාගාමි කෙනත් රහත් කෙනත් නිවන් දැකපු කෙනෙක්. ඒකයි ඒගොල්ලෝ හඳුන්වන්නේ බුදුහාඳුර ඒගොල්ලෝ හඳුන්වන්නේ ඒකාන්තයෙන්ම නිවනටපත් වෙච්ච ඇත්තෝ හැටියට. සෝවාන් කෙනා පවා. දැන් එතකොට යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ග ඥානෙ උපදවා ගත්තොත් ඒ සෝවාන් මාර්ග ඥානය හට ගැනීමත් සමගින්ම එයාට අනාගතයේදී දැන් අපි සසර ගියොත් අනාගතයේ අපිට තියෙනවා නිරේ 15 වෙනි ස්කන්ධ. පැහැදිලිද? ඒ කියන්නේ තිරිසන් ලෝකේ 15 වෙනි ස්කන්ධ, പ്രേත ලෝකේ 15 වෙනි ස්කන්ධ, අසුර අපාය 15 වෙනි ස්කන්ධ කියන මේ දුගතියේ 15 වෙනි ස්කන්ධ කොටසක් තියෙනවා. ඒකාන්තයෙන්ම තියෙනවා. ඒ වගේම මනුස්ස ලෝකයන් තුල 15 වෙනි ස්කන්ධ කොටසක් තියෙනවා. දිව්‍ය ලෝකයන් තුල 15 වෙනි ස්කන්ධ තියෙනවා. බ්‍රහ්ම ලෝකයන්හි 15 වෙනි ස්කන්ධයන් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කියපු දේ පැහැදිලි වුණාද? කියන්නේ අපි දැන් අද නිවන් දකින්න නැත්නම් අපිට තව ඉදිරියට උපදින්න තියෙනවා. කියන්නේ ස්කන්ධ තියෙන පහළ වෙන්න අප සම්බන්ධව. ඒවා තාම හටගෙන නැති දේවල් නමුත් හටගත්තේ නෑ කියලා නැති දෙයක්ද? නැති දෙයක්වත් නෙවෙයි. ඇයි සසර යනවා නම් අනිවාර්ය මේ දේවල් ලැබෙනවා. අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානය ගැන කියනකොට කියනවා අර අනාගතේ බුද්ධස්ස භගවතෝ අපපටිහත ඥානං අනාගතයට තථාගතයන් වහන්සේගේ ඥානය යොමු කරනකොට පැකිලෙන තැනක් ගැටෙන තැනක් නැහැ කියනවා අනිත් එක තමයි තථාගතයන් වහන්සේට දකින්න පුළුවන් කියලා කියනවා අපි අද මේ manuss ලෝකේ ජීවත් වෙනවා තව අපි හරියටම කල්ප 100ක් අනාගතයට ගියාම කොතනද උපදින්නේ කොතනද උපදින්නේ කුමන නමකින්ද උපදින්නේ අපගේ ශාරීරිය කුමන වර්ණයකින්ද උස ප්‍රමාණය කොතෙක්ද අපිට තියෙන නම කුමක්ද අපේ දෙමව්පියන්ගේ නම කුමක්ද ඊට පස්සේ අපි කොතෙක් ඒ කාලය ගත කරනවද ඒ ඔක්කොම දකින්න පුළුවන් කියනවා ඒ කියන්නේ ඒවා නැති දේවල් නෙවෙයි අපි සසර යනවා නම් අනිවාර්යයෙන් මේ දේවල් අපිට ලැබෙන තව කල්ප 100කින් ලැබෙන දෙයක් අපිට තියෙනවා කල්ප 1000කින් සසර ගියොත් ලැබෙන ස්කන්ධයන් තියෙනවා ওই විදිහට තව ප්‍රමාණ කරන්න බැරි කාලයක් අපි යනවනම් අනාගතයට. එහෙනම් ඒ හැම භවයකම නිරේ ස්කන්ධ ලබන പ്രേත ලෝකේ ඊළඟට ඊට පස්සේ මේ තිරිසන් භවයේ අසුරාපායේ මනුස්ස ලෝකයේ දිව්‍ය බ්‍රහ්ම ඕන තරම් ස්කන්ධ අප සම්බන්ධව තියෙනවා. ඒව අනිවාර්යයෙන්ම හට නොගත්ත අනිවාර්යයෙන්ම සසර ගමන් කරොත් ලැබෙන දේවල් අප සම්බන්ධව. ඒවා ස්ථිරයි. අන්න එතකොට දැන් සෝවාන් මාර්ග ඥානය හට ගැනීමත් සමගින්ම කවරක්ද සිදු වෙන්නේ? අනාගතේ අප සම්බන්ධයෙන් පහළවන්නට තියෙන සියලු සතර අපායේ පහළවෙන්න තියෙන සියලු ස්කන්ධයන් නිරුද්ධ වෙනවා. ඒ වගේම සුගති භවයන් තුලත් කියන කාම ලෝකාදී සුගති භවයන් තුලත් ආත්ම භාව හතක් ඉතිරි වෙද්දී ඉතිරි සියල්ලම සුගති භවයේත් නිරුද්ධ වෙනවා. අන්න අනුත්පාද නිරෝධය. ඒ කියන්නේ හට නොගත් ධර්මයන්ගේ Nirodhaය ඒව ඒකාන්තයෙන්ම සදාකාලිකයි. ඇයි හට නොගත්ත දේවල් Nirodhayak මේ සිද්ධ වෙන. මේක හරි ගැඹුරුයි. නුවණින්ම තේරුම් ගන්න ඕන එකක්. අන්න සෝවාන් මාර්ග ඥානය හට ගැනීමත් සමගම. ඒක යා නිවන් දැකපු කෙනෙක් කියලා කිව්වේ. ඉතින් කියන සෝවාන් වෙච්ච කෙනා කොතෙක් ප්‍රමාද වුණත් එයා ඒකාන්තයෙන්ම නිවන් දකිනවාමයි අටවෙනි භවයක් නම් ලබන්නේ නෑ කියලා කියනවා. කොච්චර ප්‍රමාද වුණත්. අන්න ඒ නිවනේ තියෙන ලක්ෂණ ඒකයි. මොකද තවදුරටත් හැකියාවක් නැහැ. ඒ සංයෝජන ධර්මයන් ප්‍රහීන වුනහම ඒ සෝවාන් මාර්ග ඥානය හටගත්තාම ස්කන්ධයන් ලබලා දෙන්න. ඒක ඇර සියලු සතර ආපාය ලබන්නේ තින ස්කන්ධයන් නිරුද්ධ වෙනවා. සියලු සුගති භවයන් තුල යම් තාක් ඉපදෙන්න තියෙනවනම් ආත්ම භාව හතක් තියෙද්දි ඉතිරි ඔක්කොම ස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ සෝවාන් වෙන එකම ශ්‍රේෂ්ඨයි කියලා කිව්වේ. නේ. ඒක අර පෙන්වා දුන්නනේ අපි අර මේ දිව්‍ය ලෝකේ යනවටත් වැඩිය. ස්වර්ගයට යනවටත් වැඩිය. චක්‍රවර්ති රාජ සම්පත් ලබනවටත් වැඩිය. මහ පොළවේ අධිපතිකම් ලබනවටත් වැඩිය සෝතාපට්ටි ඵලං වරං. සෝතාපන්න ඵලයේම ශ්‍රේෂ්ඨය කියලා කිව්වේ අන්න ඒ නිසා. එතකොට ඒ සෝවාන් මාර්ග ඥානෙ. ඒක සැනසෙල්ලක් නෙමෙයි එතකොට. එන්නේ එනිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ සෝවාන් වෙන කෙනාට නිරුද්ධ වෙන දුක් ප්‍රමාණය. දැන් උන්වහන්සේ අර ගල් කැට හතක් අරගෙන විමසනවා මහණෙනි මේ ගල් කැට හත විශාලයිද මේ මහා මේරු නැත්නම් හිමාල පර්වතයේ විශාලයිද කියලා අහන මහා මේරුව කියලා පෙන්වා දෙන්නේ ඊට පස්සේ මේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ හිමාලයත් එක්ක නැත්නම් මේ මහා මේරුවත් එක්ක සංසන්දනය කරනකොට මේ ගල් කැට හතගෙන කතා කරන්න දෙයක්වත් නෙවෙයි කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ කියනවා මහණෙනි සෝවාන් වෙච්ච කෙනාගේ නිරුද්ධ වෙච්ච දුක් ප්‍රමාණය හරියට මේ මහා මේරුව වගේ මේ හිමාල පර්වතය වගේ කියලා කියනවා. එයාට තවදුරටත් විඳින්න ඉතුරු වෙන්නේ මේ ගල්කට හත වගේ කුඩා දුකක් පමණයි කියලා කියනවා. එහෙනම් සෝවාන් කෙනා නිවන් දැකපු කෙනෙක් නෙවෙයිද? නිවන් දැකපු කෙනෙක්. අන්න සෝවාන් මාර්ග ඥානයේ තියෙන ශාන්ති සුඛ ස්වභාවය. ඊට පස්සේ සකදාගාමි මාර්ගයෙන් නිවන සාක්ෂාත් කරන කෙනාට අර දැන් අතනින් ඔක්කොම නිරුද්ධ වුණානේ දුගති භවයන් තුල ප්‍රතිසන්දිය ලබන්න තියෙන දේවල්. එතකොට සුගති භවයේ තුලත් කාම ලෝකයන් තුල එක ස්කන්ධයක් ලබන්න ඉතුරු වෙද්දී අනිත් සියල්ලමත් නිරුද්ධ වෙනවා. මොකද සකදාගාමී වෙච්ච කෙනා නැවත කාම ලෝකයට එන්නේ එක වතාවක් පමණයි. එයාගේ ඒ ටිකෙකම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අනාගාමී වෙච්ච කෙනාගේ අර සකදාගාමි මාර්ගයෙන් තුනී බවටපත් වෙච්ච කාමරාග පටිග කින් සංයෝජන ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා නැවත කාම ලෝකයන්හි ප්‍රතිසන්දිය ලබන්න තියෙන සියලු ස්කන්ධයන් නිරුද්ධ වෙනවා අනාගාමී කෙනාට ඊට පස්සේ අරහත් මාර්ග ඥානය හට ගැනීමත් සමගින්ම සියලු දැන් අතනින් ඔක්කොම නිරුද්ධ වුණානේ කාම ලෝකවලත් නිරුද්ධ වුණා රූප ලෝක දැන් කියන්නේ ඊට පස්සේ දැන් කාම ලෝකයන්හි ප්‍රතිසන්දිය ලබන්න තියෙන ඔක්කොම එතන නිරුද්ධ වුණා එහෙනම් අරහත් මාර්ග ඥානය හට ගැනීමත් සමගින්ම සියලු භවයන්හි ප්‍රතිසන්දිය ලැබී ලබන්නට තියෙන මේ වර්තමානයේ පවත්න ස්කන්ධයන් හැරුණකොට අනාගතයේ පහළ වෙන්න තියෙන සකල ස්කන්ධයන් Nirodheටපත් වෙනවා. අන්නේ එතකොට ආයාට නැවත දුකක් හටගන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ දුකේ Nirodhe සිදු වෙන්නේ. ඉතින් එතකොට දැන් මේක සාමාන්‍ය අයට තේරුම් ගන්න ලේසි එකක් නෙවෙයි මෙතන පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ මේ අනුත්පාද නිරෝධය කියන එක තේරුම් ගන්න එක හරිම අමාරුයි. හරි ගැඹීරයි මේක. ඒතකොට ඒ ගැන හරි අවබෝධයක් ඇති වෙන්නේ මේ චිත්තචෛසික රූප ධර්ම ගැන හොඳ අවබෝධයක් තිබුණොත්මයි. ඒ කියන්නේ මේ සත්පුද්ගල භාවය දුරු කරන්න ඕන. මොකද දැන් ස්කන්ධ නිරෝධය කියනකොට එතන තියෙන්නේ මේ නාම රූප ධර්ම සම්තතියක් තියෙන්නේ. එතකොට අපි සත්වයෝ හැටියට දෙවියෝ හැටියට පනවගෙන තියෙන්නේ මේ නාම රූප ධර්ම පරම්පරාවන්. එතකොට අනාගත ස්කන්ධ හැටියට පහළ වෙනවා කියලා කියන්නේත් නාම රූප ධර්ම තමයි පහළ වෙන්නේ. එතකොට දැන් මෙතනදී පෙන්වා දෙන්නේ අපි එතකොට යම් කිසි කෙනෙක් භවයේ ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ අපි සත්වයා කියලා හඳුන්වා දෙමින් අපි යම්කිසි දුකක් පනවනවා නම් ඒ දුක අයිති කෙනෙක් ඉන්නවනේ කියන්නේ දැන් අපි සසරේ ගියොත් අපිට දුක් ලැබෙනවා. එහෙනම් මේ ස්කන්ධයන් නිරුද්ධ වුණාම සැපේ ලැබෙන්නේ කාටද? දුකක් තියෙන කෙනාටම තමයි සැපයක් ලැබෙන්නේ. නමුත් පුද්ගල කතාවක් නැහැ. පුද්ගල කතාවක් නැහැ කියලා කියන්නේ දැන් මේ මොහොතේ පුද්ගලයෙක් නැහැ. නමුත් ඒක වැටහෙන්නේ නැහැ. එතකොට පුද්ගලයෙක් මේ මොහොතේත් නැත්තම් නිවනට යන පුද්ගලයෙක් ඉන්නවද? නිවනට එන පුද්ගලයෙකුත් නැහැ. එහෙනම් මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. කියන්නේ මේ පුද්ගල කියන එක දුරු කරගන්න ඕන. දකින්න ඕන නාම රූප ධර්මයක් හැටියට පමණක්. අන්න ඒ නිසා මේ චිත්තචෛසික රූප කියලා දීලම නිර්වාණය ගැන කියලා දෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. මොකද ඒ නිසා තමයි ගොඩක් අය හිතන්නේ නිර්වාණය ලබා ගත්තහම වැඩක් නැහැ කියලා. ඇයි කරන්න දෙයක් නැහැ. විඳින්න විඳින කෙනෙක් නැහැ, සත්වයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ කියනකොට අපරාධ කියලා හිතෙනවා. එතකොට ඒක තමයි මුලාභව කියන්නේ. ඒ මුලාභව ඇති වෙන්නේ අවිද්‍යාව හේතු කොටගෙන. මොකද අපිට හිතෙනවා හැම වෙලාවකම මේ සත්වයා කියන කෙනා දැන් සැප විඳින කෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ විඳීම තමයි උසස් කියලා අපිට හිතෙන මේ වේදයිතය කියන එක. ඒතොර නිවනේ විඳින පුද්ගලයෙක් නැහැ. විඳින කෙනෙක් නැහැ. මොකද හේතුව එතන නාම රූප ධර්ම සියල්ල Nirodhaයටපත් වෙනවා. නිරුද්ධ වෙනවා එතන. ඒකයි නේව පඨවි නේව ආපෝ න න තේජෝ න වායෝ කියලා කිව්වේ පටවිත් නෑ ආපෝ නෑ තේජෝ වායෝ කියන මුකුත්ම එතන නැහැ. ආකාසානං ඡායතනාදී අරූප ලෝකිනුත් නෑ රූප ලෝකිනුත් නෑ මෙලොවත් නෙවෙයි පරලොවත් නෙවෙයි. ඒ කිසි එකක් නෑ එතන. එහෙනම් එතකොට දැන් මේ ප්‍රශ්නය निराකරණය කරගන්න බැරි නිසා දැන් මජ්ක්‍ධිම නිකායේ අග්ගි වච්චගොත්ත සූත්‍රයේදී මේ වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ නිවන ගැන සාකච්ඡා කරලා ප්‍රශ්නයක් අහනවා ඒවං විමුක්තෝ කෝපන භික්ඛු කොහෙන් uppajjati මෙසේ විමුක්තියට පත්වෙච්ච කෙනා උපදින්නේ කොහෙද කියලා ඇහුවා දැන් මේ වච්ච අහ ප්‍රශ්නයක් ඒවං විමුක්තෝ කෝපන භික්ඛු කොහෙන් uppajjati මේ නිර්වාණයට පත්වෙච්ච කෙනා නිවන් දැකපු කෙනා කොහෙද උපදින්නේ ඊට පස්සේ බුදුහාඳුරු දුන්න පිළිතුර තමයි uppajjati කෝවච්ච න සංකං උපේති කියනවා උපදී කියන එකක් එයා පිළිබඳව සාකච්ඡා කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ අහනවා එහෙනම් උපදින්නේ නැද්ද? නිවන් දකපු කෙනා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා නුවපදී කියන විවහාරයකොත් එයාට භාවිත කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ අහනවා උපදිනවද නැද්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා එහෙම දෙයකුත් එයා සම්බන්ධව භාවිතා කරන්න බෑ කියනවා. එහෙනම් උපදින්නේත් නැද්ද නැත්තේත් නැද්ද කියලා අහනවා. එහෙම දෙයකුත් එයා සම්බන්ධව භාවිත කරන්න බෑ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ දැන් මෙයාට ප්‍රශ්නයක් මෙයා කියන භාග්‍යවතුන් වහන්සේ දැන් උපදීදි කියලා අහනකොට එහෙමත් නෙවෙයිලු. නෑ කියනකොට එහෙමත් නෙවෙයිලු. උපදිනවද නැද්ද අහනකොට එහෙමත් නෙවෙයිලු. උපදින්නේත් නැද්ද නැත්තේත් නැද්ද කියනකොට එහෙමත් නෙවෙයිලු. ඉතින් දැන් ඔබ වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න ආවා. ඒතර හොඳ ප්‍රසාදයක් ඇති වුණා. දැන් මේ නිසා මේකත් මගේ අතින් නැති වුණා කියලා කිව්වා. ඉතින් කිසිම ප්‍රසාදයක් දැන් නැහැ කිව්ව ඔබ වහන්සේ ගැන මට. ඊට පස්සේ අයියට තේරුන්නේ ඊට පස්සේ කෙනා ඒක හරි වච්ච ඔබ වගේ ආයත ඒක හරි මොකද ඔබ වගේ අන්න දෘෂ්ටියක් පිළිගන්න අන්න ශාස්ත්‍රවරයෙක් අදහන අන්න ශාසනයක ඉන්න මේ ධර්මතා ගැන දන්නේ අය මේ තුල මුලාවටපත් වීම හරි කියලා කියනවා ඊට පස්සේ කියන මම ඔබෙන් දැන් ප්‍රශ්න ටිකක් විමසන්නම් ඔබට තේරෙන හැටියට පිළිතුරක් දෙන්න කියලා කිව්වා ඊට පස්සේ වච්ච දැන් ඔබ ඉදිරියේ ගිනි ගොඩක් ගහනවා එතකොට දැන් ඔබ දන්නවද ඔබ ඉදිරියේ ගින්නක් ඇවිලෙනවා කියලා. ඉතින් කියන භාග්‍යවතුන් වහන්සේ මම දන්නවා මමගේ ඉදිරියේ ගින්නක් ඇවිලෙනවා නම් මේ දැන් ගින්නක් ඇවිලෙනවා කියලා. ඊට පස්සේ අහනවා මේ ගින්න කුමක් ඇසුරු කරගෙන පවතිනවාද කියලා ඔබ දන්නවද? එහෙම ප්‍රශ්නයක් ඇහුවත් කොහොමද උත්තර දෙන්නේ? කියලා භාග්‍යවතුන් වහන්සේ එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් කියන්න තියෙන්නේ මේ දර ආශ්‍රය කරගෙන මේ ගින්න හටගෙන තියෙනවා, ඇවිලෙනවා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ විමසනවා දැන් වච්ච ඔබ ඉදිරියේ ඇවිලෙන ගින්න අපි වාත වේගයෙන් හරි පිඹලා මේක නිවනවා. ඊට පස්සේ ඒ ගින්න නිවුනහම ඔබ දන්නවද දැන් ඒ ගින්න නිවුණා කියලා. කියන භාග්‍යතුන් වහන්සේ ගින්න නිවුනහම මම දන්නවා දැන් මේ ඇවිලිච්ච ගින්න නිවුණා කියලා. එතකොට ඔබෙන් අහනවා ඒ නිවුණු ගින්න උතුරු දිශාවට ගියාද දකුණු දිශාවට ගියාද නැගෙනහිර බටහිර ඉහළට කියලා මේ දිශා වශයෙන් විමසුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර කියන භාග්‍යවතුන් වහන්සේ ඒක අහන්න බෑනේ. ඒක වැරදි කියලා කියන මොකද හේතුව? ගින්න නිවුණා විතරයි. ඒක ගියපු තැනක් ගැන කතා කරන්න බෑ කියනවා. ඉතින් කියන වචන් ඒ වගේ තමයි. මේ හේතුන් නිසා හටගෙන තියෙන ස්කන්ධ පරපුර යම්කිසි හේතු ධර්මයක් නිසා පවතිනවා නම් අන්න එතකොට ඒ හේතු ධර්මයන් නිරුද්ධ වීම තුළ ඒ කෙනා Nirodheටපත් වෙනවා. අන්න එයා පිළිබඳව නැවත උපදීද නැද්ද කියන විවහාරයක් භාවිත කරන්න බෑ කියලා කියනවා. අදාළ නෑ යාට. මොකද දැන් ඒ අහන ප්‍රශ්නේම වැරදි. රහතන් වහන්සේ කොහෙද උපදින්නේ? එවන් විමුක්තෝ කෝපන බික්කු කොහෙන් උප්පජ්ජති කියලා අහන ප්‍රශ්නෙම වැරදි. එහෙම අහන්න බෑ. ඒ කවරක් නිසාද? ඒ උපදී නූපදී කියන ඔක්කොම විවහාර තියෙන්නේ ලෝකයේ තුල. ලෝකයට අයිති දේවල්. නමුත් ලෝකයෙන් මිදුණු කෙනා විශේෂයි එහෙම දෙයක් පනවන්න බැහැ. මොකද්ද හේතුව? එහෙම කෙනෙක් නැති නිසා. ඒතකොට දැනුත් එහෙමයි. එහෙම කෙනෙක් නැහැ. දැන් අතනදි වෙන්නේ හේතු ධර්මයන්ගේ Nirodhayen සියලු දේවල් නිරුද්ධ වුණා. අන්න ඒක හිතන පෙන්වා දෙන්නේ. ඉතින් එහෙනම් එතකොට ඒ නිරුද්ධ වුණාම දැන් ස්කන්ධයන්ගේ Nirodhaය එතන සිද්ධ වෙනවා. දැන් එතන අර නිර්වාණය කියන ආකාර දෙකකින් දක්වනවානේ. ඒ කියන්නේ දැන් සෝපදිශේෂ නිර්වාණය සහ අනුපදිශේෂ නිරුපදිශේෂ නිර්වාණය කියලා. ඒතර සෝපදිශේෂ නිර්වාණය හැටියට පෙන්වන්නේ මේ ස්කන්ධයන් ඒ කියන්නේ උපදී කියලා කියන ස්කන්ධයන්ට මේ උපදීන් සහිතව නිර්වාණය සාක්ෂාත් කරන රහතන් වහන්සේ අපි කියන සෝපදිශේෂ නිර්වාණයටපත් වෙච්ච කෙනා. එතකොට සෝපදිශේෂ නිර්වාණයටපත් වෙච්ච ඒ රහතන් වහන්සේත් සර්වාකාරයෙන්ම දුකින් මිදුණු කෙනෙක් නෙවෙයි. ඒ කවරක් නිසාද? දැන් අනාගතයේ පහළ වෙන්න තියෙන සීල ස්කන්ධයන් නිරුද්ධ වුණා. නමුත් දැන් මේ මොහොතේ පවත්න ස්කන්ධයන් නිසා ඇතිවෙන දුක් ටිකක් තියෙනවා. මොකද ස්කන්ධයන් පරිහරණය කිරීම තුළ ඒ දුකින් මිදුණු කෙනෙක් නෙමෙයි. මොකද රහතන් වහන්සේත් මේ ස්කන්ධයන් පරිහරණය කරනවා. ඒතර උන්වහන්සේටත් ඒ ඵලිබෝධිය තියෙනවා. මේක සංස්කරණය කරන්න ඕන. ආහාර පාන ලබා දෙන්න ඕන. ලෙඩ හැදුනාම බෙහෙත් කරන්න ඕන. පින්ඩපාතේ වඩින්න ඕන. තව නොයෙකුත් කටයුතු තියෙනවා කරන්න. ඒතර ඒ කියන්නේ දුකින් මිදිච්ච කෙනෙක් නෙවෙයි ਸਰවාකාරයෙන්ම මේ ස්කන්ධ පරිහරණය කිරීමේ දුක තියෙනවා. එතකොට අරහත් ඵලසිත දැන් රහතන් වහන්සේට අරහත් ඵලසිත උපද්දව ගන්නවනේ. ඒතර අපි හොඳට තේරුම් ගන්න ඕන මේ අසංකත ධාතුව කියලා හඳුන්වන නිවන කියන්නේ සෝවාන් මාර්ග ඥානේවත් සෝවාන් ඵල ඥානේවත් නෙවෙයි. සකදාගාමි මාර්ග ඥානේවත් සකදාගාමි ඵල ඥානේවත් නෙවෙයි. අනාගාමි මාර්ග ඥානය ඵල ඥානය නෙවෙයි අරහත් මාර්ග ඥානය ඵල ඥානය නෙවෙයි අසංකත ධාතුව කියන්නේ. පැහැදිලිද? ඒ කවරක් නිසාද? දැන් අරහත් මාර්ග ඥානය කියනක හටගක්ෂණෙහිම නිරුද්ධ වෙනවා. නිවන් දැකලා ඒක නිරුද්ධ වෙනවා. නිවන් අරමුණු කරපු ගමම මේක නිරුද්ධ වෙනවා අරහත් මාර්ග ඥානය. එතකොට අරහත් ඵලසිත මොකද කරන්නේ? දැන් අරහත් මාර්ග ඥාණයෙන් අනතුරුවෙන් පහළ වෙන්නේ අරහත් ඵලසිත. එතකොට අරහත් ඵලසිත කියන්නේ හටගත් එකක්නේ. ඒතර හටගත් වස්තුන්ගේ ලක්ෂණය තමයි දැන් හට ගන්නවා පවතිනව නිරුද්ධ වෙනවා. ඒතර අරහත් ඵලසිතත් ස්ථීර වූ නিত্য වූ සදාකාලික එකක් නෙවෙයි. ඒකත් හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා. එතකොට දැන් රහතන් වහන්සේට මේ අරහත් ඵලය භුක්ති විඳින්න ඕන නම් රහතන් වහන්සේට නිකම් මේක භුක්ති විඳින්න බැහැ. රහතන් වහන්සේ උත්සාහයෙන් ඒවා සම්මර්ෂණය කරමින් නැවත නැවත අරහත් ඵලසිත උපද්දවන්න ඕන. ඒතර ඒක ඵලිබෝධයක්. ඒතර අරහත් ඵලසිත උපද්දව ගත්තට ඒක ඒ විදිහටම තියෙන්නේ ඇයි හටගත් ගමන්ම නිරුද්ධ වෙන නිසා නැවත උපද්දව ගන්න ඕන. ඒතර මේකේ කෙලවරක් නැහැ. ඒකත් ඵලිබෝධයක් හැටියට ගණන් ගන්න. ඒ නිසායි ඒක නිවන හැටියට පෙන්වා දෙන්නේ නැත්තේ. එහෙනම් අසංකත ධාතුව කියලා පෙන්වා දෙන්නේ අර අජාත අභූත අකත අසංකත කියලා පෙන්වපු එක. ඒ කියන්නේ අර බුදුහාඳුර පෙන්වුවේ එතන සැබෑම අසංකත ධාතුවේ හැටියට පෙන්වා දෙන්නේ අර අනුපදිශේෂ පරිනිර්වාණයට පත්වීම. දැන් අනුපදිශේෂ පරිනිර්වාණයට පත්වීම කියලා කියන්නේ දැන් රහතන් වහන්සේ සෝපදිශේෂ පරිනිර්වාණයට පත් වුණා. ඒ කියන්නේ ස්කන්ධයන් සහිතව. එතකොට එතනින් අනතුරුව දැන් මේ ස්කන්ධයන් පරිහරණය කළාට පස්සේ දැන් මේ භවයේ පවත්නා ස්කන්ධ පංචකය පූර්ව හේතුන් නිසා හටගත් එකක්නේ. කියන්නේ දැන් මේ පවත්නා සිත කියන්නේ పూర్ව කර්ම විපාකයක්. මේ තියෙන රූප කොටස් කර්මජ රූප, චිත්තජ ඍතුජ ආහාරජ කියන දේවලුත් ඒ විදිහමයි. పూర్ව හේතුන් නිසා හටගත් දේවල්. එහෙනම් දැන් නිවන කීවේ හටගත් එකක් නෙවෙයි. ඒතර නිවන කිවි අනුත්පාද නිරෝධය. හට නොගත් වස්තුන්ගේ නැත්නම් හට නොගත් ස්කන්ධයන්ගේ නිරෝධය. ඒතර අන්න දැන් పూర్ව හේතු නිසා හටගත් ස්කන්ධයන් රහතන් වහන්සේ මේ ජීවිතේ අවසන් වෙනකම්ම පරිහරණය කරනවා. ඒ නිසා පලිබෝධියටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඒ නිසානේ දැන් භාග්‍යවතුන් වහන්සේත් රහත් වෙච්ච කෙනෙක්. නමුත් අර මේ දෙව්දත් තෙරුන් වහන්සේ පෙරලපු ගල් පතුරක් වැදිලා දුකක් ඇති වුණානේ. වේදනාවක් හටගත්ත කියලා කියනවා. ඒතර බුදුහාමුදුරන්ට වේදනාවක්, ඒ කියන්නේ දුකක් එතන තියෙන්නේ. අන්න ස්කන්ධ පරිහරණය කිරීමෙන් කොහොමත් මිදෙන්න බෑ කාටවත්. එතකොට ඒක දුකක්. ඊට පස්සේ දැන් එක දවසක් ආය සාරිපුත තෙරුන් වහන්සේට විශාල මේ බඩේ අමාරුවක් ඇති වුණා. නේ? ඒක ඇති වුණාම හරි අමාරුයි කියලා කියනවා. ඉතින් ඒ නිසා පීඩා වින්දා. ඉතින් ওই විදිහේ නොයෙක් ස්කන්ධ පරිහරණය නිසා දුක් හට ගන්නවා. ඒතරණ රහතන් වහන්සේත් ඒ කියන්නේ ජී මේ භවයේ ජීවත් වෙන කම්ම දුකටපත් වෙනවා. එහෙනම් අසංකත ධාතුව කියන්නේ කොහොමත් දුකක් නැති එකක්. ඒක දුකක් ඒක වෙනස් වෙන්නෙත් නෑ හටගත්තාම. ආය අමුතුවෙන් උපද්දවන්න මහන්සියක් ගන්න ඕනත් නැහැ. අර අරහත් ඵල චිත්ති උපද්දවන්න නැවත නැවත මහන්සියක් ගන්න වෙනවා. ඉතින් මේක ඊට වඩා බොහොම ගැඹීර එකක්. ඒකයි මේ දුද්දසං කියලා කිව්වේ. ඉතින් ඒක අර ඒ රහතන් වහන්සේ පූර්ව ස්කන්ධයන් නිරුද්ධ කරලා අන්න අනුපදිශේෂ පරිණිරවාණයටපත් වුණාට පස්සේ එතනින් පස්සේ ඒ ගැනයි කතා කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ අනුත්පාද නිරෝධයටපත් වුණා. අන්න ඒක අනුපදේශේෂයේ නිර්වාණ ධාතුව කියලා කියන්නේ ඒකයි අසංකත ධාතුවේ හැටියට පෙන්වන්න. ඉතින් තවත් ඒකේ නොයෙක් ලක්ෂණ තියෙනවා. අපි ඒක ඊළඟ දිනේදී සාකච්ඡා කරමු. ඉතින් අද දිනේදී මීට වඩා සාකච්ඡා කරන්න කාලයක් නැහැ. ඉතින් මේ ඇති කරගත්ත ඒ නිර්වාණය පිළිබඳ අවබෝධඥානය අපිටත් මේ ස්කන්ධයන්ගේ Nirodhaය තුලින් ලබන නැවත දුකක් නැති කනගාටුවක් නැති විඳීමක් නැති අසංකතෝ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.